මේ මෛත්‍රිය දියුණු කරගන්නේ කොහොමද කියන එක එක වැදගත් කාරණයක්. දැන් අපේ මේ අනුපිළිවෙලින් යන භාවනා මාර්ගයේහි මෛත්‍රී භාවනාව දෙන්නේ හතරවෙනි පියවරටයි. ආනාපාන සතිය දීලා දස්තිංසාකාර ධ්‍යාන ලබා දීලා ඕදාසි පස්සෙනේ ධ්‍යාන ලබා දීලායි මෛත්‍රියට හැරෙන්නේ. එතකොටයි ඒක අංග සම්පූර්ණ වඩන්න පහසු වෙන්නේ. නමුත් ඒකේ සලස්ම මෛත්‍රී වඩන ආකාරය දැනගෙන සිටීම ප්‍රයෝජනයි. මෛත්‍රී කියන්නේ සිතේ මුරුදු බව. මිද සිනීහනේ කියන ධාතුවකින් මෙත්ති මෙත්තා මෙත්තායනා කියන පදේ හැදෙනවා. සිනීහනේ සිනීහනේ කියන්නේ මුරුදු භාවය. මෘදු භාවයෙහි තමයි මිද ධාතුව වැටෙන්නේ. එයින් හැදෙන පදේ මෙත්ති, මෙත්තා, මෙත්තා යනා කියන පද හැදෙනවා. එතකොට එය ස්වභාවය හඳුන්වන්න තියෙන්නේ මාසා යථ නියම් පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්ඛේ කියන පදයට අනුව මෞපියන්ගේ හද సంతානෙහි සුවකීය දරුවන් ගැන තියෙනවා ජීවණුව කැමති බව දරුවකු කුස පිරිසිදු ගත දාසේ පටන් ඒ දෙමෝපියන් හිතේ පුදුමාකාර මෛත්‍රියක් පහළ වෙනවා මේ දරුවා නිරුපද්‍රුතව මනුලොව පහළ වේවා එවාගේ මේ දරුවා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ඥානයෙන් ගුණයෙන් ධනයෙන් ධාන්‍යයෙන් යසයිශ්වර්යයෙන් සෑම දෙයකින්ම දියුණුවටපත් වෙන වාසනාවන්ත පුණ්‍යවන්ත දරුවෙක් වේවා කියන දහසක් සිටිවිලි දෙමෝපියන් හිතේ ඇති වෙනවා අන්න ඒ වාගේ අන් සීලුම සත්‍යයන් කෙරෙහි හිතසුව පැතීම තමයි මෛත්‍රිය. ඒ මෛත්‍රියට ඍද්ධියම ප්‍රතිපක්ෂ ධර්මය දේශය. මෛත්‍රියට රහසින් එන සතුරා රාගය. ඔය දෙක තේරුම් ගන්නට ඕනේ. රාගය, ලෝභය මෛත්‍රියට රිංගනවා. මෛත්‍රිය වගේ මුහුණුවරින් එන්න පුළුවන්. ඒතකොට දෙක තේරුම් ගන්නට ඕනේ. ඊළඟ මෛත්‍රිය දියුණුවටපත් කරගන්නේ මෙහෙමයි. දැන් විසුද්ධි මාර්ගය, ප්‍රතිසම්පදා මග්ග පාළිය, විභංග පාළි ආදී තැන්වල බොහෝම සවිස්තරව මෛත්‍රී දේශනාව විස්තර කරනවා. මෛත්‍රී වඩන්න ඕන අනුපිළිවෙලක් තියෙනවා. අත්තනි හිත මධ්‍යත්තේ අහිතේත චතුබ්බිධි සමම් පරිති මෙච්ඡාය සබ්බාවන්ත සදේශ. එතකොට තමාය, හිතවතාය, මදහතාය, අහිතවතාය කියන ක්‍රම හතරක් තියෙනවා. අනුපිළිවෙලක්. මෙතන හිතවතා කියන්නේ ගරු කටයුතු හිතවන්තී. දරුවන්ට දෙමව්පියෝ, ශිෂ්‍යයන්ට ගුරුවරු. ඔය වාගේ Taman උපකාර කළ ස්වභාවයෙන්ම හිත මු르දු වෙන හිතුව පමණින්ම ඒ සම්බන්ධිත මු르දු වෙන කෙනෙක් වොන ඉස්සර ඉස්සලා ගන්න. Tamanට මේ කරගන්නේ තමා මෙන් කියලා සාක්ෂ්‍ය පිණිසයි. Tamante මේ කිරීමෙන් ධ්‍යානයක් ලැබෙන්නේ සමාහා සමානව අනි අයටත් මෛත්‍රී පිහිටාවා කියා ගන්නයි Tamanta මෛත්‍රී කරන්නේ. ඉස්තර වෙලා අපි දැන් අර වගේ සීලය පිරිසිදු කරගෙන වාඩි වෙලා සුවසේ වාඩි වෙලා අර පූර්වකුල්කේ සම්පාදනය කරගෙන තමන්ග තමන් මෛත්‍රී කරගන්නවා. පාලි භාෂාව දන්න කෙනෙක් නම් අහං අවේරෝ හෝමි අබ්ජාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තානම් පරිහරාමි කියන එක හත් අට සැරයක් Tamande හිතින් කියා ගන්නවා. ඒක සිංහල තේරුම මම වෛර නොවේමි මම තරහ නොවේමි මම නිදුක් නිරෝගී වෙමි මම සුවපත් වෙමි කියන තේරුමයි. හැබැයි ජීවත් වෙන කෙනෙක් හොවන මෛත්‍රියට අරමුණු කරගන්න. මෞපියන් අතර කෙනෙක් මේ පරිලෝක ගිහිලා නම් ඒ අරමුණ ගන්නෙ නෑ. ඒකෙන් සමාධි වෙන්නේ නෑ. මෛත්‍රී කරන්න එපා කියනව නෙමෙයි. ඒකෙන් සමාධි වෙන්නේ නෑ. ඉස්සර එක ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ උපාධ්‍යාන වහන්සේ අරමුණු කොටගෙන මෛත්‍රී ධ්‍යාන පුරුදු කරගෙන හිටියා. එක දවසක් දුව දිස්ථාන වෙනයි වෙන ස්ථානෙක ඉන්නේ. එක දවසක් මෛත්‍රී වඩන්න හදනවා ධ්‍යාන වෙන්නේ සමාධි සමාධියෙන්න බෑ. පස්සේ වෙන ගුරුවරයෙකුට කිව්වා මගේ ආශාත් උපාධ්‍යාන් වාසයේගේ හිත් අරමුණු කරන මම මෛත්‍රී ධ්‍යා ලබාන්නේ කියලා මට දැන් මේක පිහිටන්නේ නැහැ පස්සේ මේ කිව්වා බලන්න උන්වහන්සේගේ ජීවත් ඉන්නවද නැද්ද කියලා. බැලුවා අපවත් වෙලා. අර ධ්‍යාලාභියාගේ උන සමාධියේ සමාධි වෙන්නේ ජීවත් නැති කෙනෙක් අරමුණු කළොත්. ඒකයි ජීවත් වෙන්නේ කෙනෙක් ගන්න. දැන් අපි හිතමු තමන්ගේ මව්කේ දෙන්න ජීවත් වෙන්නවා. ඉතින් මව්කේ දෙන්නගෙන් වඩාත්ම තමන් වෙනුවෙන් දුක් විඳලා තියෙන අනුග්‍රහ කළා තියෙන මව. ඉතින් ඒ දෙන්න සමාන සීලවන්ත වුණත් මව වැඩියෙන් දරුවන් කෙරෙහි කැප වෙලා තියෙන නිසා මව ඉස්සරහට හිතින් ගන්නවා. ඉස්සරහට හිතින් අරගෙන බොහෝම සතුටු මොහොනින් ඉන්න බව හිතින් අරමුණු කරලා දැන් මේ මෑණියෝ නැත්තම් අම්මා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා එක වචනයක් අරගෙන බොහෝ වේලාවක් ඒක හිතින් ආවර්ජනය කරන්න ඕන. අර ආනාපාන ධානාදී ලබාන හිතේ කෙනෙකුට ඉක්මනින්ම සමාධිය ලැබෙනවා. එහෙම නැත්නම් ඉතින් බොහෝ වෙලාවක් ඉතින් ඒක අරමුණු කරන්න ඕනේ. අපි ඒක සමාධි ලැබෙන හැටි ගැන සලකා බැලුවොත් දැන් වෛර නොවේවා වෛර නොවේවා කියන වචනය 10000ක් සරක් ඉතින් ආවර්ජනා කරනකොට මේ මෑණියන්ගේ මුහුණ හොඳට අපට දැర్శණය වෙන්න පුළුවන්. එසේ දැర్శණය වුණත් නුනත් මේ මව කෙරෙහි තමන්ගේ මේ මෛත්‍රියේ පිහිටලා එකපාරටම හිත ධාන බාටපත් වෙනවා. ඒ මෞතුමිය කෙරෙහි අර වචනය අරමුණු කරගෙන ඒ අරමුණෙහි හිත කඩින් කිදා බහිනවා වගේ සමාධි වෙනවා. මේ සමාධියේ පුරුදු කෙනෙකුට ඒක ඉතින් වශී කරගන්න ලේසියි. ඒක විතක් වේචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පළවෙනි ධ්‍යානය. ඒක හොඳට ප්‍රගුණ කරගෙන ඊට පස්සේ විතර්ක විචාර දෙකේ ආදීනව සලකලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතිය ධ්‍යාන සමාධියෙන් කියලා අයමත් ඒ වචනෙම ගන්නවා. ඒ වචනෙම අරගෙන මෞතුමී තමයිත්‍රි කරනකොට දෙවෙනි ධ්‍යානෙ ලැබෙනවා. ඒකක් වශී කරගන්නවා. ඊළඟට එහි කියන ප්‍රීතිය ආදීන වශයෙන් සලකලා සුඛ ඒකාග්‍රතාව සහිත ෘත්‍ය ධානය ලැබෙන්න අදිෂ්ඨාන කරගෙන අයමත් ඒ වචනෙම ගන්නවා. උපත තුන්වෙනි ධානයක් ලැබුණා මේක වාසී කර ගන්නවා. ඊළඟට දෙවෙනි වචනේ ගන්නවා. මේ අම්මා තරහ නොවේවා තරහ නොවේවා කියන වචනේ. ඒකනොත් අර වගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන දක්වාම යනවා. ඊළඟට තුන්වෙනි වචනේ ගන්නවා. නිදුක් නිරෝගී වේවා. ඒකනොත් ධ්‍යාන තුනක් දක්වා යනවා. ඊළඟට සෝපත්ත්‍ය වාක්‍යන හතරින් වචනේ ගන්නවා. ඒ වචනෙන්ද ධ්‍යාන තුනක් ලබනවා. ඒතර තමන්ගේ මෞසුමී ආරමුණු කරගෙනම වචන හතරට ධ්‍යාන තුන තුන බැගින් 12 වාරයක් සමාපත් සමාධි ලැබුවා. ඊළඟට පියාණන් වහන්සේ ජීවත් වෙනවා නම් එතුමාට ආරමුණු කරගත් ඒ 12 වාරයක් ධ්‍යාන වඩනවා. ඊළඟට තමන්ගේ ගුරුවරයා ඉන්නවා නම් ඒත් එහෙමයි. තමන්ගේ වැඩිමහල් සහෝදරයෙක් සහෝදරියක් වාගේම සුළු පියෙක් දැන් මහ පියෙක් සුළු මවක් මහ මවක් නැමේ කමන්න හිතයි සී අය ඉන්නවනේ ජීවත් අතර ඉන්නවනම් ඒ අත්ව ගන්න එක එකිනෙක. එතකොට තමන්ගේ මුල් ගුරුවරයා දෙවෙනි ගුරුවරයා එහෙම නැත්නම් තමන්ට ධර්මීය උගන්වපු ගුරුවරයා එහෙම නැත්නම් තමන් දෙතර උපදෙස් ලබන ස්වාමින් වහන්සේ ඔය වාගේ සම්භාවනීය කෙනෙක් ඒ එක්කෙනා එක්කලා අරගෙන 10 දිනෙකට විතර වෙන වෙනම ධ්‍යාන වඩනවා. බලලා 10 දෙනාම එක්කාසු කරන්න ඕනේ ඊට පස්සේ 10 දෙනාම එක සමූහයක් කරගෙන මේ මගේ කල්යාණ මිත්‍රයෝ කියලා අර වගේම ධ්‍යාන 12ක් වඩනවා. දැන් එතකොට හිත මිතුරන් කෙරේ පහසුවෙන් පුළුවන් වුණාම තමයි මධ්‍යස්ථ කෙනෙක් ගන්නවා. Taman උපකාර කරලත් නැහැ, අමනාප වෙලත් නැහැ. වෙනි මධ්‍යස්ථ එක්කෙනෙක් අරගෙන ඒ තුමා වෙනුවෙන් අර වගේ එක එක වචනෙන් ධ්‍යාන තුනක් තුනක් බැගින් වඩනවා. එහෙම එක එකන අරගෙන 10 දිනක් විතර වෙන වෙනම ඒ මෛත්‍රී දහන වඩලා මධ්‍යස්ථායට 10 දෙනා එක්කාසු කරනවා. ඊළඟට ගන්නවා අහිතවන්තී. Tamanta අහිතවන්ත විපක්ෂ අමනාප පුද්ගලයෙක් ඉන්නවා නම් එයාටත් හිත ඉස්සරහට අරගෙන එයාටත් අර වගේ එක එක වචනින් ධ්‍යාන වඩනවා. එහෙම අහිතවන්තයෙකුට මෛත්‍රී වඩන්න ගියාම අර කලින් කරපු තේපු දේවල් මතක් වෙලා හිත ගැටෙනවා නම් පළමුවෙන්ම ධ්‍යාන ලබාගත්ත දැන් අම්මට නම් අම්මට මෛත්‍රී කළා ධ්‍යානය ආයමත් ප්‍රකෘති කරගෙන ඒ තැනට ආයි මෛත්‍රී කරන්න ඕනේ. එහෙම 10 12 හැරයක් හරි කරලා කළාම අහිතවන්ත පුජ්‍යලා කෙරෙහි ධ්‍යාන උපදවන්නට ඕනේ. අහිතවන්ත පුජ්‍යලෝ කී දෙනෙක්ද එක එකනාට වෙන වෙනම සමාදින්න ඕනේ. ධ්‍යාන වඩන්න ඕනේ. දැන් එතකොට පුජ්‍යල භේදේ අවසන් කරා. හිතවතාටත්, මදහතාටත්, අහිතවතාටත් එක හා සමානව මෛත්‍රිය පවත්වන්න පුළුවන් වුණා. ඒකට කියනවා සීමා සම්භේදය කියලා. සීමා සම්භේදය කියන්නේ ඉම් කැඩුවා. ඉම ඉමක් නෑ දැන්. හැම දිනාටම සාධාරණව මෛත්‍රිය පවත්වන්න පුළුවන් වුණා. ඊට පස්සේ මේ දැන් Taman ඉන්න නිවසක් නම් දැන් මේ විහාරස්ථානයේ නම් මේ විහාරස්ථානයේ හරි මේ නිවස හරි මේ Taman ඉහි තිහෙලට අරගෙන මේ විහාරස්ථානයේ සීල සත්‍යෝ කියලා එක කොට්ටාසයකට සත්තු කොට්ටාස එකකට අර වගේ වචන හතරට ධ්‍යාන 12 12 වඩනවා. ඊළඟ සීලු ප්‍රාණීහු. එතකොට මේ නිවසේ නැත්නම් මේ විහාරයේ සීලු ප්‍රාණීහු. එයත් අන්නද්දල ස්වරයි. සීලු භූතයෝ, සීලු කුජ්ජලයෝ, සීලු ආත්භාවයත්තු, සීලු ස්ත්‍රීහු, සීලු පුරුෂයෝ, සීලු ආර්යෝ, සීලු අනාර්යෝ, සීලු දෙවියෝ, සීලු මිනිස්යෝ සීළු විනිපාතිකයෝ කියලා කොට්ටාස 12ක් තියෙනවා. අර වාගේම එක එක කොට්ටාසෙට මෛත්‍රී ධ්‍යාන 12 12 වඩනවා. හැබැයි ඉතින් මේක අර දැන් මෙහෙම ගණන් කිව්වට වේග වේගෙන් කරන්න පුළුවන් වුණා හිත පුරුදු නැන් පස්සේ බොහොම ඉක්මනින් පුළුවන් වෙනවා. ඊට පස්සේ තමන් ඉන්න ගම්මානේ ගන්නවා. ඊට පස්සේ තමන් ඉන්න නගර ප්‍රදේශ ගන්න. හැබැයි ඒවා මේ ඒ ස්ථාන පැතිරෙන්න පැතිරෙන්න හිත තව ඉහළට යනවා. ඉහළට ගිහින් ඉහළ ඉඳලා බලන්න තමයි මේ කරන්නේ. හරියට වර්ෂාපතනයක් වැටෙනවා වාගේ. ඊළඟට තමන් ඉන්න රටේ ඊළඟට තමන් ඉන්න ලෝකේ. ලෝකේ කිව්වම දැන් මනුෂ්‍ය ලෝක, සතර පාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අරූප රූප ලෝක, අරූප ලෝක ඔක්කොට වඩන්න වෙනවා. එතකොට හිත ධන්නේම නැතු ඉහළ පිහළට කියලා තමයි බලන්නේ. බලාන මේක දිහා බලාන ලෝකේ අර වගේ සත්ත්ව කොටාස 12 12 දොළොස් දොළොස් ආකාරයෙන් ධ්‍යාන වඩනවා. ඊට පස්සේ දස දිශාවෙන් එක දිශාවකට ගන්නවා. දැන් තමන් ඉන්නේ නගරන දිශා බලාගෙන නම් නගරන දිශාවේ තමන් ඉහළ ඉඳගෙන නගරන දිශාවට සත්ත්ව කොටාස 12ට අර වගේම 12 12 සමාපatti ධ්‍යාන සමාදිනවා. ඊළඟට දකුණට උතුර බටහිරට උතුරට අනු දිශා හතරට වෙන වෙනම යට දිශාට උඩ දිශාවට දැන් එහෙම ඒ මෛත්‍රී ධ්‍යාන වැඩියන් පස්සේ පුද්ගලයාගේ සිතෙහි පිටින් බ්‍රහ්ම ලෝකේ ඉන්නා වගේ තමයි. ඒ සිත බොහොම කර්මන්නේ බොහොම පිරිසිදුයි බොහොම සෞම්‍යයි. ඉතින් එයාටගේ හිතේ තියෙන මෛත්‍රියේ බලය ලෝකෙට විහිදුලා ගියා වෙනවා. ඉතින් ওই මෛත්‍රිය ඔච්චර ඈතට පවත්වන්න පුළුවන් වෙනවා ආලෝකයේ කසින ආලෝකයේ හොඳින් තියෙන කෙනෙකුට. ඊට ඉස්සෙල්ලා කරනකොට ටිකක් ඉතින් අඩුපාඩුකම් දැනෙනවා. නමුත් ධ්‍යාන වඩන්න පුළුවන්. මෙන්න මේ සලස්ම තමයි මෛත්‍රී ධ්‍යාන වැඩිීමේ පිළිවෙත. ඉතින් ධ්‍යාන වැඩිම හැම දිනාටම හැමදාම පහසුවෙන් කරන්න පුළුවන් කියලා අපි කියන්නේ. නමුත් මේකේ සලස්ම මෙහෙමයි. ඊළඟට දැන් අපි දැන් මෛත්‍රී කර්මස්ථානය අපි ඉස්සෙල්ලා කියවනේ අර දින නිවෙන්නත් එකනේ. ඒ වගේ මෛත්‍රී කර්මස්ථානයේ pāli බසින් හරි සිංහල බසින් හරි Taman දන්න වචන වලින් භාවිතා කිරීම ඒකට කියනවා කර්මස්ථානයේ භාවිතා කිරීම. ඒකත් කුසල්. ඒ කියන්නේ කුසල් අප්‍රමාණ සිද්ධ වෙනවා. ඒක හරි උසස්ම කුසල් බාටපත් වෙන ධානාපත් තත්ත්වයට වැඩුවාමයි. කියන්නේ ඒක නිසා කරණීය සූත්‍රයේ කියවන්නේ නිත්තංජ සම්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං අනේක දැන් මේ විදිහට මෛත්‍රියේ ධ්‍යාන ඔකට කියනවා මෛත්‍රී චේතෝ සමාපatti කියලා. චේතෝ විමුක්ති කියලා. මෛත්‍රී චේතෝ විමුක්ති. ඔය මට්ටම දිනු කරගත්ත පුද්ගලයාට විශේෂානිසංස 11ක් ලැබෙනවා. මොනවද? සුඛං සුපති. සැපෙන් නිදෙනවා. සුඛං පටිබුද්ධති. සැපෙන් අවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සති. නපුරු සීන නොපෙනී යනවා. මනුෂ්‍යානම් පියෝ හෝති. මිනිස්යන්ද ප්‍රිය වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හෝති. දෙවියන්ට අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙනවා. දැන් කර්ණී සූත්‍රයේදී කියවනා නේක. දේවතා රක්ඛන්ති. දෙවියෝ වෙලා තමාව රකිනවා. ඒ කර්ණී සූත්‍රයේ සම්බන්ධවත් ඒක පැහැදිලි වුණානේ. නාස්ස අග්ගවා විසංවා සත්හංවා කමති. ගින්නක් හරි අව්‍යාවද හරි වශේෂහාරේ ශරීරගත වන්නේ නැහැ. කවදාකවත් ධානයේ ඉන්නකොට මේ මෛත්‍රිය වැඩි එක්කෙනාට ගින්නක් ශරීරගත වෙන්නේ අවියාවද ශරීරගත වෙන්නේ වශේෂ ශරීරගත වෙන්නේ. තුවතං චිත්තං සමාධියති. වහවහ හිත සමාධිය වෙනවා. කිසි පමාවක් නැතුව හිත සමාධිය වෙනවා. හිත සෞම්‍යයිනේ. මුඛවන්නෝ විප්පසේදති. මුනේ වර්ණේ බොහෝසෙන් ප්‍රසන්න වෙනවා. අසම්මූලනෝ කාලං කරෝති. මරණාසන්න මොහොතේදී හොඳ සිහිනුවණින් ගත වෙනවා. උත්තරින් අපපටි විඥාන්තු අරිහත්ත්වයටපත් නූනොත් බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති බඹලව උපදිනවා. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ තාපස කෙනෙක්ව ආත්ම භාවයකදී අවුරුදු 7ක් මෛත්‍රී ධ්‍යාන වැඩුවා. මහා කල්ප 8ක් එහෙතුයෙන් අර මේ ආභාෂර බමතලේ බ්‍රහ්ම සැපවින්ද මහා කල්ප 8ක් 300 වාරයක් ඒ මෛත්‍රී බලයෙන්ම සක් දෙව් රජ වුණා 500 වාරයක්ම මනුලොව දීර්ඝාස කාලයෙහි ශක්තිති රජ වුණා තා ප්‍රදේශ රාජ සම්පත්‍ය ආදී ලැබුවාර අප්‍රමාණයි. ওই දේ තුන්වාසගේ බෝධිසත්ව චර්යාවක් තියෙනවා. සරුවත් මහ රහතන් වහන්සේත් එහෙම. අරක කියලා තාපස කෙනෙක්ව අත්වරුද්දක් මෛත්‍රී ධ්‍යාන වැළුවා. මහා කල්පතා කාබසර බමතලේ ධ්‍යාන සැපවින්න ඊට පස්සේ අර වගේම වාර 300ක් සද්දේව රජ වුණා වාර 500ක් සත්විති රජ වුණා ඒකාර ධර්මද්වජ පඬිත යාතක දේශනා කාලයේදී චත්තපාණී කියලා කපු මහත්තයෙක් එතුමාට ජාති ස්මරණ ඥානය ලැබිලා එතුමා අදිෂ්ඨාන කරගත්තා නිවන් දකිනතුරු මගේ සිතේ තරහක් ඇති නොවේවා කියලා. ඉතින් උන්වහන්සේමයි ඒ සරුවත් මහ රහතන් වහන්සේ රහත් වෙනතුරු තරහ නැහැ. බොහෝම හිත පිරිසුදුයි. අන්න ඒ වාගේ මෛත්‍රී ආනිශාස සසර ගමනට ප්‍රයෝජන වෙනවා. නිවන් දකින්න අතිශයින් ප්‍රයෝජන වෙනවා. පාරමිතාවක් වෙනවා. නිසා මෛත්‍රී පාරමිතාවෙන් අගතන්පත් වූ ශාන්තිනායකයන් වහන්සේගේ මෛත්‍රී පාරමිතානුභාව බලයෙන් අපේ సంతාන තුලටත් මෛත්‍රී ධ්‍යාන මට්ටමට මෛත්‍රී ධ්‍යාන දිනු කරගන්න ලැබේවා ඒ මෛත්‍රී පාරමිතාව මුදුන් පමුණවාගෙන සතු බෝධියෙන් ලෝකෝත්තර නිර්වාණ ආදි ගමනේ පිණිස හේතු ආශනා වේවා